අනාත්ම ලක්ෂණ වසන ඝන හතර මේ සත්වයනට නිවනට නොපැමිණ සසරම රැඳී සිටින්නට හේතුව වී තිබෙන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණත්‍රය නොදකීම නිසාය සංස්කාරයන්ගේ ඒ ලක්ෂණත්‍රය ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා තැනැත්තේ මගඵල ලබා නිවන් දක්නේය. යෝගාවචරයන් විදර්ශනා වඩන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ තුන දැක ගැනීම සඳහාය. විදර්ශනා භාවනාවය යනු සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ තත්වාකාරයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා කරන උපක්‍රමයය. භාවනාවෙහි යෙදී සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ සොයා නොගත් සාමාන්‍ය ජනයා හට අනිත්‍ය වූ සංස්කාර විශේෂෙහි නিত্য යන සංඥාවක්ද දුක් වන සංස්කාරයන් කෙරෙහි සැපේ යන සංඥාවක්ද ආත්ම නොවන සංස්කාරයන්හි ආත්ම සංඥාවක්ද ඇත්තේය. මගඵල ලබා නිවන් දැකීමට නම් ඒ සංඥා තුනම නැති කර ගත යුතුය. යෝගාවචරයන්ට සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණ දෙක දැක නিত্য සුඛ සංඥා දෙක දුරු කර ගැනීම එතරම්ම අපහසු නොවේ. ආත්ම සංඥාව දුරු කර ගැනීම ඊතා අපහසුය. විදර්ශනා ඥානයෙන් සංස්කාරයන් අවස්සා බලන යෝගාවචරයාට ඒ අවස්ථාවට නම් ඒවා ආත්ම නොවන බවත් ඒවායේ ආත්මයක් නැති බවත් ඒවා පාලනය කරන ආත්මයක් නැති බවත් පෙනෙයි. එහෙත් පසුව ඔහුට නැවත නැවත ආත්ම සංඥා ඇති වෙයි. ආත්ම සංඥා ප්‍රහාණය කිරීම දුෂ්කරයයි කීවේ එබැවිනි. ඒ දුෂ්කරත්වයේ ඇත්තේ ඝන සංඥා නිසාය. අනාත්ම ලක්ෂණය යන සංඥාවෙන් වසනු ලැබේ. අනාත්ම ලක්ෂණය දැකීමට නම් මේ ඝණය ගැන හොඳ අවබෝධයක් ඇති කරගත යුතුය. අපේ අත්පොතෙහි මේ ඝණය ගැන සෑහෙන විස්තරයක් නැත. එබැවින් ඝණය ගැන සෑහෙන දැනුමක් ඇති අය සාමාන්‍ය බෞද්ධයන් අතර තබා වනගතව භාවනා කරන යෝගාවචරයන් අතරද සුලභ නැත. ඒ නිසා යෝගාවචරයන්ගේ ප්‍රයෝජනය සඳහා ඝණය ගැන විස්තරයක් ලිවීමට අප සිත නැමින. ඒ ගැන හොඳ විස්තරයක් කරතොත් තරමක පොතක් පමණ දිග ලිපියක් සැපිය යුතුය. මේ ලිපියෙන් අප කරන්නට බලාපොරොත්තු වන්නේ ඝණය ගැන තරමක විස්තරයකි. මේින්ද යෝගාවචරයන්ට බොහෝ වැඩ සිදුවනු ඇත. එක් సంతානයක සමූහ වශයෙන් හා પરම්පරා වශයෙන්ුත් ලං ලංව ඉපිද ඉපිද බිනි මිදි යන වෙන් වෙන් වූ නාම රූප ධර්මයන්හි සාමාන්‍ය ජනයාට එක් දෙයක්සේ පෙනෙන ස්වභාවයක් ඇත්තේය. ඝණයයයි කියනුවේ ඒ ස්වභාවයටයි. සන්තති ඝණය, සමූහ ඝණය කෘත්‍ය ගණය ආරම්මන ගණය කියා එය හතර ආකාර වෙයි. සන්තති ගණය එකින් එක පෙර පසු වී ඉපිද ඉපිද නිරුද්ධ වී යන නාම රූප පරම්පරාවන්හි ඇත්තා වූ එකක් ලෙස පෙනෙන ස්වභාවය සන්තති ඝන නම් වෙයි. ඒ නාම රූප පරම්පරාවන් එකක් මෙන් පෙනෙන්නේ විදර්ශනා ඥානයෙන් උපදින සංස්කාරයන් විභාග කොට නොබලන සාමාන්‍ය ජනයාටය. සන්තති ගණයෙන් වැසී යන්නේ සියල්ලෙන්ම යම්කිසි එක් ක්‍රියාවක් සිදුවන පරිද්දෙන් එකිනෙකට සම්බන්ධකම් ඇතිව එක් පුද්ගල సంతානයක උපදිනා නාම රූපයන්ය. එය මෙසේ දත යුතුය. සිටින තනත්තාගේ යෑම ලෝකයා විසින් එක් ක්‍රියාවක් ලෙස සලකනු ලබන්නකි. එහෙත් යෑමක්සේ පෙනෙන්නේ නාම රූප ධර්ම පරම්පරාවකි. සිටින තනත්තාට යන්නට සිත් වෙයි. එහෙත් එපමණකින් නොයෑවෙයි. යන්නට ඕනෑය කියා ඇති වූ සිත නිරුද්ධ වූ පසු ඒ සිත නිසා එක් පයක් එසවීමේ උත්සාහයෙන් යුත් සිතක් ඇතිවෙයි. ඒ සිත නිසා එහා ඇතිවන වායු වේගයෙන් පයේ ඉහළ යාම සිදුවේයි. සිත එකෙනෙහිම නැති වෙයි. පය එසවීමේ උත්සාහයෙන් යුක්තව ඇති වූ සිතේ බලයෙන් එසවූ পায় ඉදිරියට නොයැවි. পায় එසවනු පසු එය ඉදිරියට ගෙන යාමේ උත්සාහය සහිත සිතක් පහළ වෙයි. එහි බලයෙන් পায় ඉදිරියට යැවෙයි. ඒ සිත එකෙනෙහිම නිරුද්ධ වෙයි. එහි බලයෙන් পায় පහළට නොයැවෙයි. අනතුරුව পায় බිම තැබීමේ උත්සාහය සහිත සිතක් පහළ වෙයි. එහි බලයෙන් পায় නැවත බිමට පැමිණෙයි. දෙවන পায় එසවීම ඉදිරියට ගෙන යාම බිම තැබීම සිදුවන්නේද එසේමය. සිත් සේම රූපයෝද උපන් තනම බිඳී යති. නොසෙල් වෙති. තනකින් තනකට නොයති. සෙලවෙන්නාක් මෙන් දැනෙන්නේද තනකින් තනකට යන්නාක් මෙන් දැනෙන්නේද පරණ පරණ රූප කලාපවල බිඳීම හා අලුත් අලුත් රූප කලාප පහළ වීමය සිටින්නහුගේ පයෙහි ඇත්තේ පඨවි ගුණය අධික බර එසවීමේ ශක්තිය ඇති රූප කලාප කොටසකි ඒවා සිටියදීම නිරුද්ධ වෙයි ඉහළට නොනගී. සිතින් පය එසවීමට උත්සාහ කළ කලෙහි සිටීමේහිදී පැවති රූප කලාප නිරුද්ධ වනු සමගම වායුගෝලය හා තේජෝ ගුණය අධික වූ රූප කලාප ක්‍රමයෙන් ඉහළට ඉහළට පහළ වෙයි. පය එසවීම යයි කියනුයේ බරින් අඩු රූප කලාප ඉහළට පහළ වීමය. එකිනෙකට උඩින් උඩින් පහළ වූ ඒ රූප කලාපයෝද ඒ ඒ තනම බිඳෙති. ඉදිරියට නොයති. පය ඉදිරියට ගෙන යාමේ උත්සාහය සහිත සිත පහළ වූ කලෙහි ඉහළට උපන් රූප පරම්පරා බිඳී ගොස් ඉදිරිපසින් රූප කලාප පහළවන්නට පටන් ගනී. පය ඉදිරියට යන්නාක් මෙන් දැනෙන්නේ එසේ රූප කලාප පහළ වීමය. ඉදිරියට යන්නාක් මෙන් පෙනෙන පරිදි උපන් රූප කලාපයෝද ඒ ඒ තනම නිරුද්ධ වෙති. පහළට නොයති. පය බිම තැබීමේ උත්සාහය සහිත සිත පහළ වූ කලෙහි එහි බලයෙන් නැවතත් පඨවි ගුණය අධික රූප කලාපයෝ ක්‍රමයෙන් පහළට උපදිති. පය බිමට ගෙන යාමසේ දැනෙන්නේ ඒ රූප කලාපවල ඉපදීමය. එක් එක් ගමනක් සම්බන්ධයෙන් පහළවන නාම රූප පරම්පරාවෙහි পায় ඔසවන සිත අනිකකි. එසවන পায়ෙහි රූප සමූහයක අනිකකි. পায় ඉදිරියට නොයන සිත අනිකකි. ඉදිරියට ගිය රූප සමූහය අනිකකි. බිම තබන සිත අනිකකි. බිමට පහත් වූ රූප සමූහය අනිකකි. මෙසේ එකිනෙකට පෙර පසු වී ඉපිද ඉපිද බිනිබිදී යන මේ නාම රූප පරම්පරාව ඊතා ඉක්මනින් ඉපිද බිනිබිදී යන්නක් බැවින් උපදින උපදින සංස්කාරයන් විදර්ශනා කිරීම පුරුදු නොකළ අයට ඒ සංස්කාරයන්ගෙන් එකක්වත් අක්මුල් නොපෙනේ. අන්තිම වශයෙන් නාම රූප දෙවර්ගයවත් වෙන් වී නොපෙනේ. ඔවුනට පෙනෙන්නේ ඒ සියල්ලම යාම නැමැති එක් දෙයක්සේය. සන්තති ගණේයයි කියනුවේ නාම රූප පරම්පරාවෙහි ඇති ඒ ස්වභාවයටය. නාම රූපයන් වෙන්ව නොපෙනෙන්නේ ඒවායේ අක්මුල් වැසෙන්නේ ඒ ඝන ප්‍රඥප්තියෙනි ඝනයෙන් සංස්කාරයන්ගේ අක්මුල් වැසෙන බැවින් විදර්ශනා නොකරන්නවුන් විසින් යන්නේ මම කියා ඒ සංස්කාර සියල්ල ආත්ම වශයෙන් ගනු ලැබේ. එකිනෙකට සම්බන්ධකම් ඇතිව ඉපිද ඉපිද බිඳි බිඳී ගිය ඒ නාම රූප පරම්පරාව හැර යන ආත්මයක් හෝ පුද්ගලියෙකු හෝ නැත. උපදිනා සිත් සැනකින් නැති වී යන බවත් වරින් වර අලුත් කරුණු සම්බන්ධයෙන් අලුත් අලුත් සිත් උපදිනා බවත් තේරුම් ගැනීම එතරම් අපහසු නැත. තේරුම් ගැනීමට අපහසු වන්නේ රූපවල ඉපිදීම් බිඳීම් දෙකය. රූපයන්ගේ ස්වභාවය ගැන ඉගෙනීමක් නැති විදර්ශනා කිරීම වශයෙන් රූපයන් විභාග කොට බැලීමක් කර නැති අයට වැටහෙන්නේ එකම ශරීරයක් එහා මෙහා යන හැටියටය. එකම পায় එසවි ඉදිරියට ගොස් බිම නවතින හැටියටය. මෙය තේරුම් ගැනීමට අපහසු කරුණකි. තේරුම් ගත යුත්තේ උත්සාහයෙන් විදර්ශනා කිරීමෙනි. මේ ගැඹුරු කරුණ සාමාන්‍යයෙන් සිතාගත හැකි වීමට උදාහරණ කීපයක් දක්වනු ලැබේ. කොට්ට උරයකට වියලි සියුම් වැලි පුරවා මුදුනෙන් ලණුවකින් බැඳ උඩ එල්ලා තබා යටිපැත්තෙන් කුඩා සිදුරක් කළහොත් ඒ සිදුරේ සිට හරියට කෙලින් වැලි දහරක් වැగిරෙනු ඇත. ඒ කුඩා කෝටුවක්සේ පෙනෙනු ඇත. කොට්ට උරේ වැලි සියල්ලම පොළවට බරව ඇදී පවත්නා බැවින් එහි සිදුරෙන් නික්මෙන සෑම වැලි කැටයක්ම හරි කෙලින් පොළවට වැටෙන්නේය. ඒවායේ එහා මෙහා යාමක් සිදු නොවන්නේය. මේ කාරණය කියවන්නාට වැටහිනු ඇත. එල්ලා තිබෙන්නේ කොට්ට උරය ඒ මේ අත පැදවුවහොත් එයින් වැగిරෙන වැලි දහර ඒ මේ අතට ගමන් කරන්නාක් මෙන් පෙනෙනු ඇත. කොට්ට උරේ සිදුරෙන් පිටවන සෑම වැලි කැටයක්ම හරි කෙලින් පොළවට වැටෙද්දී වැලි ධාරාව කොට්ටේ සෙලවීම අනුව එහා මෙහා යන්නේ කෙසේද කියා විමසිය යුතුය. වැලි ධාරාව කොට්ටේ සෙලවීම අනුව එහා මෙහා යන්නාක් මෙන් පෙනෙන්නේ එහි යාමක් ඇති නිසා නොවේයි. කොට්ට උරයේ සිදුර ටිකෙන් ටික එහාට වන කලෙහි ටිකෙන් ටික එහායින් වැලි වැගිරීම සිදුවන නිසාය. කලින් කොට්ට උරේ සිදුර තිබුණ තැනදී වැගිරුණු වැලිකොට්ට උරය එහාට යාමෙන් පසු බිම වැටී ඉවර වෙයි. එබැවින් එතන වැලි ධාරාවක් නැති වෙයි. කලින් සිදුර තැබූ තන වැලි ධාරාව නැතිවීමත් එහායින් අලුත් අලුත් වැලි වැගිරීමත් දෙස බලා ඉන්නා තැනැත්තාට වැලි ධාරාව ගමන් කරන්නාක් මෙන්ද සෙලවෙන්නාක් මෙන්ද පෙනෙයි. යටපැත්තේ කුඩා සිදුරක් ඇති කලයකට වතුරගෙන උඩ එල්ලා බැලුවහොත් කලයේ සිදුරේ සිට පොළව දක්වා රිදී දහරක් බඳු දිය දහරක් වැගරෙනවා පෙනෙනු ඇත. යම් කිසිවෙකු ඒ කලය ගැන යත හොත් කලයේ සමගම දිය දහරත් යන්නාක් මෙන් පෙනෙනු ඇත. එහෙත් දියදහර නොයයි. කලයේ සිදුරෙන් පිටවන ජලය නිතරම වැටෙන්නේ කෙලින්ම පොළවටය. දියදහර යන්නාක් මෙන් පෙනෙන්නේ කලයේ සිදුර ගිය තනින් අලුත් වතුර වැගිරීමත් කලින් කලයේ සිදුර තිබූ තන්වලදී වැගිරුණු ජලය බිමට වැටි ඉවර වීමත් නිසාය. මේ කරුණ විදුලි පන්දමකින් නික්මෙන ආලෝක ධාරාව අනුවද දත හැකිය. රාත්‍රී කාලයේ අඳුරේ විදුලිය පන්දමක් දැල්වුවහොත් ආලෝක ධාරාවක් පෙනෙන්නේය. විදුලිය පන්දමේ මූණ වැසුවහොත් එකෙනෙහිම ආලෝක ධාරාව නැතිවන්නේය. විදුලිය පන්දම එහා මෙහා කළහොත් එය අනුව ආලෝක ධාරාවද යන්නක් මෙන් පෙනෙයි. එහෙත් ආලෝක ධාරාවේ යමක් යාමක් නම් නැත. විදුලිය පන්දමේ මූණත වැසුවහොත් ආලෝක ධාරාව නැතිවන්නාක් මෙන්ම එය අන්තනකට ගන්නා කල්හිද ඒ ඒ තන තිබූ ආලෝක ධාරා නැති වෙයි. විදුලිය පන්දමේ යාම අනුව ඒ ඒ දිශාවෙහි අලුතෙන් ආලෝක ධාරාව හටගන්නේය. පළමු තිබූ තන ආලෝකයේ නැතිවීමත් අනිත් තනක අලුත් ආලෝක ධාරාවක් ඇතිවීමත් දෙස බලා ඉන්නහුට ආලෝක ධාරාව ගමන් කරන්නාක් මෙන් පෙනෙයි. පයෙහි ගමනද කියන ලද වැලි ධාරා ජල ධාරා ආලෝක ධාරාවන්ගේ ගමන් මෙන් සලකා ගත යුතුය. වැලි ධාරා ආදිය තනින් තනට නොයන්නාක් මෙන් සත්‍ය වශයෙන් පයෙහි ගමනක් නැත. ගමනක් ඇතිවාක් මෙන් පෙනෙන්නේ පරණ පරණ රූප ඒ ඒ තන්වලම නිරුද්ධ වීම හා අන් තන්වල අලුත් අලුත් රූපත් පහළ වීමය. දිගහැර තිබෙන අතක් වක් කිරීමේදී හෙවත් හැකිලවීමේදී පළමුවෙන් හකුලවන්නට ඕනෑ යන සිත පහළ වෙයි. අනතුරුව හැකිලවීමට උත්සාහ කරන සිත් පහළ වෙයි. ඒ සිත්වල බලවේගයෙන් ක්‍රමයෙන් අත හැකිලෙන්නට පටන් ගනී. වරක් අතක හැකිලීම සිදුවන්නේ පිළිවෙලින් උපදිනා බොහෝ සිත් ගණනකින් හා රූප බොහෝ ගණනකිනි. පයේ ගමන මෙන්ම අතේ හැකිලීම සිදුවන්නේ පිළිවෙලින් රූප රාශියක් එපිද එපිද බිනිබිනි යාමිනි. අත හැකිලවීම සම්බන්ධයෙන් උපදිනා නාම රූප පරම්පරාවල වේගවත් බව නිසා වර්තමාන සංස්කාරයන් wenwen කොට විදර්ශනා කිරීමේ පුරුද්ද නැතිවුන්ට එකිනෙකට පෙර පසු වී උපදිනා ඒ නාම රූප ධර්ම රාශිය ඒකත්වයෙන් පෙනේ. එසේ පෙනෙන ස්වභාවය එහි සන්තති ගණයයි. ඒ නිසා හකුලවන්නේ මමය කියා හෝ මම හකුලවමි කියා හෝ ආත්ම සංඥාව ඇති වෙයි. එක් ආහාර පිනක් වැළඳීම නාම රූප ධර්ම බොහෝ ගණනකින් සිදුවන්නකි. එක් ආහාර පිටක් වැළඳීමේදී ආහාර ගන්න ඕනෑ යන සිද්ද ආහාරය බලන්නා වූ සිද්ද ආහාරයේ ගන්ධය ගන්නා වූ සිද්ද ආහාරයේ දෙසට අත යවන්නා වූ සිද්ද ආහාරය පිඬු කරන්නා වූ සිද්ද ආහාරය අතට ගන්නා වූ සිද්ද මුඛය කරා ආහාරය ගෙන යන්නා වූ සිද්ද විකන්නා වූ සිද්ද ආහාරයේ දිවෙන් ඒමේ අත පෙරලන්නා වූ සිද්ද ආහාරයේ තද බව හෝ මොලොක් බව දැනගන්නා සිද්ද සිහිල් බව හෝ උණුසුම් බව දැනගන්නා සිද්ද රසය දැනගන්නා සිද්ද ගිලින්නා වූ සිතද යන මේවා එකින් එක පිළිවෙලින් ඉපිද නිරුද්ධ වෙයි ආහාර කරා ගෙන යනු පිණිස අත එසවීමේදී පැවති රූපයෝ එසවීමෙහිදී නිරුද්ධ වෙති. අත ගෙන යන තෙක් නොපවති. ගෙන යාමෙහි පැවති රූපයෝ ආහාරය පිඩු කිරීම දක්වා නොපැවති. ඒ අවස්ථාවේදීම නිරුද්ධ වෙති. පිඩු කිරීමේදී අතෙහි රූපයෝ ආහාරය අතට ගැනීම දක්වා නොපවතී. ආහාරය අතට ගැනීමේදී පැවති රූපයෝ නැවත අත එසවීම දක්වා නොපවතී. මුඛයට අයත් රූපයෝද සැලවෙන වාරයක් පාසාම එසේ නිරුද්ධ වෙති. මෙසේ ආහාර ගැනීමේදී පිළිවෙලින් ඉපිද ඉපිද නිරුද්ධ වී යන නාම රූප ධර්ම පරම්පරාව ඒවායේ අක් මුල් පෙනෙන විදර්ශනා ඥානය නැතිවුන්ට එකක් සේ පෙනෙයි. ඒ ඒකත්වයෙන් පෙනෙන ස්වභාවය සන්තති ගණයයි. ගණය බිඳ වෙන වෙනම සංස්කාරයන් දැකිය හැකි විදර්ශනා ඥානය නැතිව උන්ට ගණයෙන් වැසී තිබෙන ඒ සංස්කාරයන් සම්බන්ධයෙන් මම ආහාර ගනිමි කියා ආත්ම සංඥාවක් ඇති වෙයි. මෙතකින් දක්වනු ලැබූ කරුණු අනුව නොකී සකල කායික ක්‍රියාවන් හා පිම්බීම් හැකිලීම් ආදී චලනයන් පිළිබඳ සන්තති ගණය පවතිනා හැටි සලකා ගත යුතුය. ඇස ඉදිරියට රූපයක් පැමිණ කලෙහි රූපයේ ඡායාවක් ඇසට පැමිණ ඇසෙහි හැපේ. එයින් භවාංග චිත්තය සෙලවේ. ඒ හේතුවෙන් රූපය දැකීමේ උත්සාහයක් ඇතිවෙයි. අභිධර්ම පොත්වල ආවජන චිත්තයයි නම් කර තිබෙන්නේ රූප දැකීමේ උත්සාහය වූ සිතටය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රූපය පෙනෙයි. පෙනීමයයි කියනුවේ අභිධර්ම පොත්වල චක්කු විඥානයේයයි නම් කර තිබෙන සිත ඇතිවීමය. දැකීමට උත්සාහ කිරීම වශයෙන් උපදිනා සිත දැකීමට සමත් නොවේ. එය නොදැකීම බිඳෙයි. දක්නා සිතම දැක්මට සමත් වෙයි. එහෙත් ඒ සිත දුටු රූපයේ හැටි සලකා ගැනීමට සමත් නොවේ. දැකීම මාත්‍රේ සිදු කොට එය බිඳෙයි. දක්නාසිත නිරුද්ධ වීමෙන් පසු අභිධර්ම පොත්වල සම්පටිච්ඡන සම්තිරණ ආදී නම් වලින් කියා ඇති දුටු දෙය පහදා ගන්නා සිත් ඇති වෙයි. ඊට පසු එහි හැඩහුරුකම් සලකා ගන්නා වූ සිද්ද නම් සලකා ගන්නා සිද්ද හොඳ නරක සලකා ගන්නා සිද්ද පහළ වෙයි මේ සිත් සියල්ල එකිනෙකට පෙර හසු වී පහළවන නමුත් ඉපදීමේ බිඳීමේ ඉක්මන්කම නිසා ඒවා එකිනෙකින් වෙන්කර ගැනීම දුෂ්කර වෙයි සියල්ල එකක්සේ වැටහෙයි ඒ සිත් පිළිබඳ වූ එකක්සේ දැනෙන ස්වභාවය සන්තති ගණයයි. ඇස ඉදිරියට පැමිණි රූපය නිසා එය අරමුණු කර සිත් පරම්පරාවක් පහළ වී බිඳී යාම මිස රූපය දකින බලන ආත්මයක් නැත. පුද්ගලයෙක් නැත. එහෙත් උපදින උපදින සංස්කාරයන් පිළිබඳ උසස් විදර්ශනා භාවනා පුරුදු කර නැති ජනයා සන්තති ඝණය නිසා රැවටි මට පෙනෙනවාය මම බලනවාය බලන්නේ මමය කියා ආත්ම දිට්ඨිය ඇති කර ගනිති. දක්නා එක් සිතකට හෙවත් චක්කු විඥාණයකට ඉපිද බිඳී යන්නට ගතවන්නේ තප්පරයකින් දහසෙන් පංගුවකටද අඩු කෙටි කාලයකී. යම්කිසි එක් දෙයක් දැස මිනිත්තු කීපයක් බලා ඉන්නා කෙනෙකුට ඒ රූපය දහස් ගණනක් වාර නැවත නැවත පෙනෙයි. එහෙත් ධර්ම විභාග නොදක්නා වූ විදර්ශනා ඥානයෙන් කොට අයට සන්තති ගණය වැසීම නිසා ඒ සියල්ල පෙනෙන්නේ එකම පෙනීමක් ලෙසය. ඒ නිසා ඔව්හු මට ඕනෑ පමණ වෙලා බැලිය හැකිය. දැකිය හැකිය කියා ඒ දැකීම් සියල්ල එක්කොට ආත්ම වශයෙන් ගනිති. සෝත ගාන ජීවහා කාය මන යන ద్వාරයන්ගෙන් ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ආදී දේ ගැනීමේදීද සන්තති ගණය ඇතිවන හැටි කියන ලද ක්‍රමයෙන් සලකා ගත යුතුය. උප්පත්තියේ පටන් මරණය දක්වා ඇති මේ කාලය මුළුල්ලෙහිම මොහතකදු නැවතීමක් නැතිව නාම රූප ධර්මයෝ ඉපිද ඉපිද බිනිබිනි යති. එබැවින් සත්ව సంతානයක ඊයේ ඇති වූ නාම රූපයන්ගෙන් එකකදු අද නැතද අද පවත්නා නාම රූපයන්ගෙන් එකෙකුදු හෙට නැත. හිඳීමේදී පැවති නාම රූපයන්ගෙන් එකකදු නැගිට සිටීමේදී නැත. සිටීමේ පැවති නාම රූපයන්ගෙන් එකකදු ගමන් කිරීමෙහි නැත. ගමන් කිරීමේ පැවති නාම රූපයන්ගෙන් එකකදු නැවතුණු පසු නැත. මේ පැයේ උපදිනා නාම රූපයන්ගෙන් එකකදු ලබන පැයේදී නැත. මේ විනාඩියේ පවත්නා නාම රූපයන්ගෙන් එකකුදු ලබන විනාඩියේදී නැත. ඇත්තේ නිතරම උපනූපන් සංස්කාර බිනිබිදී යාමහා අලුත් අලුත් සංස්කාර ඉපදීමකි. ඉපිද ඉපිද බිනිබිදී යන මේ සංස්කාරයන් සමග ඒවා උපදවන පවත්වන ආත්මයක් නැත. සංස්කාරයෝද ආත්ම නොවේති. සංස්කාරයන් එසේ ඉපදීමට සලස්වන සංස්කාරයන් කෙරෙහි බලය පවත්වන අධිපතියෙක් සංස්කාරයන්ගේ අයිතිකාරයෙක් ඒ වයින් පිටතද නැත සංස්කාරයන්ගේ ඉපදීම වන්නේ ඒ ඒ සංස්කාරයේ ඉපදීමට එක්විය යුතු හේතුන් එක්වීමෙනි හේතුන්ගේ එක්වීමක් නැතිව යම්කිසි සංස්කාරයක් ඉපදවීමට සමතෙක් කොතනකවත් නැත උපන් හැටියේම බිඳියාම හෙවත් නැතිවීම මැරීම සංස්කාරයන්ගේ ස්වභාවයයි. උපන් සංස්කාරයක බිඳීම වැළැක්වීමට තබා පමා කිරීමටවත් සමතෙක් තුන් ලොවෙහිම කොතනකවත් නැත. සංස්කාරයන්ගේ ඉදීම් බිඳීම් දෙකෙහි ඇති වේගවත් බව නිසා ස්ව సంతානෙහි උපදින උපදින සංස්කාරයන් විදර්ශනා කිරීමේ පුරුද්ද නැති ජනයාට ස්වසන්තානෙහි අද පවත්නා සංස්කාරත් ඊයේ පෙරේදා එපිද නිරුද්ධ වූ සංස්කාරත් ඉකුත් මාසවල වර්ෂවල ඉපිද නිරුද්ධ වූ සංස්කාරත් එකක්සේ වැටහෙයි. එසේ එකක්සේ පෙනෙන පරිදි වේගයෙන් පවත්නා ස්වභාවය සන්තති ගණයයි. සන්තති ගණය බිඳ ගැනීමට නොසමත් පුද්ගලයෝ උප්පත්තියේ පටන් මරණය දක්වා ඇති සම්පූර්ණ ස්කන්ධ පරම්පරාව ඒකත්වයෙන් ගෙන මමය කියා ආත්ම දිට්ඨිය ඇති කර ගනිති. සමූහ ගණය එකිනෙක වෙන් කරගත නොහැන හැටියට බැඳී පවත්නා වූ සංස්කාරයන්ගේ අතරට තියුණු විදර්ශනා ඥානය යවා සංස්කාරයන්ගේ තතු සෙවීම් වශයෙන් කලක් විදර්ශනා කිරීම පුරුදු කර නැති සාමාන්‍ය ජනයා හට එකක් සේ පෙනෙන ස්වභාවයක් නාමයන් හීද රූපයන් හීද නාම රූපයන් හීද ඇත්තේය නාම රූපයන්ගේ ඒ එකක්සේ පෙනෙන හැටියට බැඳී පවත්නා ස්වභාවය සමූහ ඝන නම් වේ. තවත් ක්‍රමයකින් කියතොත් බැඳී පැවැත්ම නිසා අනේක නාම රූපයන්ගේ ඒකත්වයෙන් පෙනෙන ස්වභාවය සමූහ ඝණයයි. නාම රූප වෙන්කර ගැනීමට නොසමත් පුද්ගලයෝ ඒ නාම රූප සමූහය මමය කියා හෝ මාගේය කියා හෝ වරදවා තේරුම් ගනිති. ලෝකයා විසින් අත එක් දෙයක් හැටියට සලකනු ලැබේ. නමුත් අතය කියාගත හැකි එක් දෙයක් නැත්තේය. අත යයි සලකන දෙෙහිද එකිනෙකට ගැටී පවත්නා වූ වෙන්වෙන් වූ රූප කලාප රාශියකි. අත දිගු කිරීම, වක් කිරීම, ආදී වශයෙන් විකෘතියට පැමිණවිය හැක්කේ එක් දෙයක් නොවන බැවිනි. ඒ බව ධම්වැලක් අනුව සිතා පහසුවෙන් තේරුම් ගත හැකිය. ධම්වැලක කොටස් රාශියක් ඇත්තේය. ඒ නිසා එය දික් කළ හැකිය, වක් කළ හැකිය, නැමිය හැකිය, ඕනෑනම් ගුලි කළ හැකිය. තවත් නොඑක් ආකාරවලට පැමිණවිය හැකිය. එසේ නොඑක් ආකාරවලට පැමිණවිය හැක්කේ දම්වැල එක් දෙයක් නොව කුඩා ද්‍රව්‍ය රාශියක් වන බැවිනි. දම්වැල කුඩා ද්‍රව්‍ය සමූහයක් නොවි එකම දෙයක් වේ නම් එක් හැටියටම තිබෙනු මිස විකෘතියට නොපැමිණිවිය හැකිය. අතද දම්වැල සේම අනේක ආකාරයන්ට පැමිණවිය හැකිය. ඇඟිලි එකිනෙකට බැඳී ඇති හැටියට එය තැබිය හැකිය. ඇඟිලි එකිනෙකට නොසැපෙනසේ තැබිය හැකිය. අත වකුටු කළ හැකිය. දිගහැරිය හැකිය. ගොටුවක් කළ හැකිය. පැතලි කළ හැකිය. තද කළ හැකිය. මොලොක් කළ හැකිය. මෙසේ අත නොඑක් ආකාරයකට පැමිණවිය හැකේ එය එක් දෙයක් නොවන නිසාය. අත කුඩා රූප කලාප සමූහයක් මිස එක් දෙයක් නොවන නමුත් ඒ රූප සමූහයෙහි ඇති එක් දෙයක්සේ පෙනෙන පරිදි එකිනෙකට බැඳී පවත්නා ස්වභාවය සමූහ ගණයයි. අත වෙන්වෙන් වූ රූප සමූහයක් බව සාමාන්‍ය ජනයාට නොදැනෙන්නේ සමූහ ගණයෙන් රූප කලාප වැසී තිබීම නිසාය. අතෙහි වර්ණ රූපයද ඇත්තේය. ගන්ධ රූපයද ඇත්තේය. රස රූපයද ඇත්තේය. ස්පර්ශ රූපයද ඇත්තේය. කාය ප්‍රසාද රූපයේද ඇත්තේය. ජීවිත භාව ආකාශ ඕජා රූපයෝද ඇත්තේය. අත දෙස බැලුවහොත් ඇසට පෙනෙන්නේ අතෙහි වර්ණ රූපයය. ඉතිරි රූපයෝ ඇසට නොපෙනෙති. අත නාසයට ලං කළහොත් දැනෙන්නේ එහි ගන්ධ රූපයය. දිව ගා බැලුවහොත් දැනෙන්නේ එහි රස රූපයය. එක් අතකින් අනික් අත අල්ලා බැලුවහොත් දැනෙන තද හෝ මොලොක් ගතියද සිසිල් හෝ උණුසුම් ගතියද පිම්බී ඇති ගතියද ස්පර්ශ රූපයය ඒ ඒ ඉන්ද්‍රයන්ට විසේවන අතෙහි වූ රූප සමූහය සාමාන්‍ය ජනයාට වැටහෙන්නේ අත නැමැති එකම දෙය හැටියටය. ඔව්හු පෙනෙන්නේ මේ අතමය. තදට මෙලෙකට දැනෙන්නේත් මේ අතමය. සීතට උණුසුමට දැනෙන්නේත් මහතට දැනෙන්නේත් මේ අතමය යයි සිතති. ඔවුන්ට එසේ වැටහෙන්නේ සමෝහ ගණයෙන් අතෙහි රූප වැසී තිබීම නිසාය. එක් సంతානයක නොඑක් අවස්ථාවල නොඑක් හේතුන් නිසා එපිද එපිද බිඳි බිඳි යන විඥාන වේදනා ලෝභ ක්‍රෝධ ඊර්ෂ්‍යා ප්‍රීති ආදී නාම ධර්මයන්ගේ එක් సంతානයකට අයත්ව ඉපදී වශයෙන් ඇත්තා වූ ඒකාබද්ධ භාවය නාමයන්ගේ සමූහ ගණයයි. සමූහ ගණය නුවණින් බිඳී නාම ධර්මයන් wenwen වශයෙන් තේරුම් ගැනීමට නොසමත් බැවින් සාමාන්‍ය ජනයා දක්නේත් මාය අසන්නේත් මාය ගඳ දැනගන්නේත් මාය රස විඳින්නේත් මාය තද බව මොලොක් බව දැනගන්නේ මාය. උණුසුම් බව සිසිල් බව දැනගන්නේ මාය. ඇලුම් කරන්නේ මාය. කිපෙන්නේත් මාය. නොයවසන්නේත් මාය. ප්‍රීතිවන්නේත් මාය. කනගාටු වන්නේත් මාය. ලජ්ජිත වන්නේත් මාය. බිය වන්නේත් මාය. පහදින්නේත් මාය. මෙත් කරන්නේත් කරුණා කරන්නේත් මමමය. සැප විඳින්නේත් මාය. දුක් විඳින්නේත් මාය. යයි කියා සියලුම නාම ධර්ම මම නැමැති එක් දෙයක් කොට වරදවා දකිති. යාම් ඊම් සිටීම් හිඳීම් කෑම බීම දීම ගැනීම කතා කිරීම යනාදී ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදිනා නාම රූපයන්ගේ ඒකාබද්ධ භාවය නාම රූප දෙක පිළිබඳ වූ සමෝහ ගණයයි. ශරීරයක් නැති නාමයද යාම් ඊම් ආදී ක්‍රියා සිදු කිරීමට සමත් නොවේ. දැනීමක් නැති රූපයද ඒ ක්‍රියා සිදු කිරීමට සමත් නොවේ. ගමනාදී ක්‍රියා සිදුවන්නේ නාම රූප දෙක ඒ ක්‍රියා සිදු කිරීම වශයෙන් එක්වීමෙනි. ගමන සිදුවන්නේ මෙසේය. යන්නට ඕනෑය යන සිත පළමුවෙන් නැති වෙයි. එය නිරුද්ධ වූ පසු ඒ සිත නිසා পায় ඔසවන උත්සාහයෙන් යුත් සිතක් ඇති වෙයි. එය නිසා ශරීරයේ පැතිර පවත්නා වායු රූපයන්ගේ තල්ලු කිරීමෙන් පයෙහි ඉහළට යාම සිදුවේයි. ඉන්පසු පය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන සිත පහළ වෙයි. එයින් උපදිනා වායු බලයෙන් පය ඉදිරියට යෙයි. අනතුරුවය බිම තැබීමට උත්සාහ කරන සිත පහළ වෙයි. එයින් උපදිනා වායු බලයෙන් ඉදිරියට ගිය පය බිමට යයි. ඉක්බිති එසේම අනෙක් පායේ එසවීම ඉදිරියට ගෙන යාම බිම තැබීමද සිදු වෙයි. ගමන ක්‍රියා සම්බන්ධයෙන් එක් సంతානයක උපදිනා ඒ නාම රූපයන්ගේ එක් ක්‍රියාවකට අනුකූලත්වයෙන් ඇත්තා වූ ඒකාබද්ධ භාවය සමූහ ගණය වෙයි. යාම සම්බන්ධයෙන් උපදිනා වූ ඒ නාම රූප සමූහය ගණයෙන් වැසී ඇති බැවින් උපදින උපදින සංස්කාරයන් විදර්ශනා ඥාණයෙන් විභාග කර බැලීම පුරුදු කර නැත්තා වූ සාමාන්‍ය ජනයාට යන්නට ඕනෑය කියා ඇතිවන සිතය පය එසවීමට උත්සාහ කරන සිතය එයි නැතිවන රූපයෝය එසවෙන පයෙහි රූපයෝය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන සිතය එයින් උපදිනා රූපයෝය ඉදිරියට යන පයෙහි රූපයෝය පය බිම තැබීමට උත්සාහ කරන සිතය එයින් උපදිනා රූපයෝය පහත්වන පයෙහි රූපයෝය යන මේ සියල්ල මම නැමැති එක් දෙයක් හැටියට වැටහෙන්නේය ඔව්හු ඒ සියල්ලම එක්කොට සියල්ල එකම ආත්මය වශයෙන් වර්ධවාගෙන මම යමි යයි සිතති. සදොරට හසුවන රූපයන් හා නාමයන් නොහැර සිහි කරමින් කල්යවන යෝගාවචරයා හට අන්තිම වශයෙන් නාම රූප දෙකක්වත් වෙන්වෙන්ව පෙනෙන්නට වන්නේය. ඒ මෙසේය. එක් පයක් හකුලවන කලෙහි හකුලනු කැමැති සිත හැකිලවීමට උත්සාහ කරන සිත අනිකක් හැටියටත් අතෙහි හෝ පයෙහි හැකිලන රූප අනිකක් සැටියටත් පෙනෙන්නට වන්නේය. පිම්බීම හැකිලීම සිහි කරන කලෙහි පිම්බෙන රූප අනිකක් හැටියටත් සිහි කරන සිත අනෙකක් හැටියටත් හැකිලෙන රූප අනෙකක් හැටියටත් සිහි කරන සිත අනෙකක් හැටියටත් පෙනෙන්නට වන්නේය. අන් සියලු ක්‍රියාවලදීද නාම රූප දෙක වෙන්ව පෙනෙන්නට වන්නේය. මේ පෙනීම ලත් යෝගාවචරයාට එපමණකින්ම සමෝහ ගණය බිඳුණු බව කිය යුතුය. සමෝහ ගණය බිඳී නාම රූප වෙන් වශයෙන් පෙනෙන්නා වූ යෝගාවචරයා හට නාම රූප දෙක හැර නාම රූපයන් කෙරෙහි අධිපතිකම් පවත්වන නාම රූපයන් ඒ ඒ කෘත්‍යෙහි යොදවන නාම රූපයන් ඇති කරන ආත්ම නම් වූ දෙයක් ඒ නාම රූපයන් අතර නැති බවද පෙනෙන්නේය අත් පා ආදී හකුලවන්නට දෙගහරවන්නට යන්නට කැමැති වන උත්සාහ කරන සිත්වලට හැකිලවීමේ දිගහැරීමේ යැවීමේ සමත්කමක් නැති බවද හැකිලෙන දිගහැරෙන යන රූපවලට නාමයෙන් තොරව ඒවා සිදු කිරීමේ සමත්කමක් නැති බවත් හේතුන්ගේ සංයෝගයෙන්ම මිස නාම රූපයන්ගේ කැමැත්තේ හැටියට ගමන ආදිය සිදු නොවන බවත් යෝගාවචරයාට වැටහෙන්නේය. රෙසිසේ ගමන ආදී ක්‍රියා සිදු කිරීමේ ශක්තිය හා සුවදුක් විඳීමේ ශක්තිය හා නාම රූපයන්ට නැති බැවින් ඒවා හේතුන්ගේ සංයෝගයෙන් එපිද එපිද බිනිමිදී යන ධර්ම මිස ආත්ම නොවන බවද යෝගාවචරයාට වැටහෙන්නේය. විදර්ශනා ඥානය දියුණු තියුණු කරමින් ක්‍රමෙන් ඝණය බිඳීමෙන් සංස්කාර සිහි කිරීම කරගෙන යන්නා වූ යෝගාවචරයා හට රූප දැකීමේ චක්කු විඥාණය අනිකක් හැටියටත් ඒ උපදින තන වූ චක්කු ප්‍රසාදය අනිකක් හැටියටත් පෙනෙන රූපය අනිකක් හැටියටත් ඒ තුනෙහි එක්වීම වූ පස්සය අනිකක් හැටියටත් වෙන් වී පෙනෙන්නේය. දුටු රූපයේ හොඳ බව හෝ නරක බව ආස්වාදනය කරන වේදනාවත් රූපය හොඳ නම් ඒ ගැන ඇතිවන තණ්හාවත් නැවතත් එය දක්නට ඕනෑය කියා ඇතිවන බලවත් තණ්හාවත් සුන්දර රූපය ලැබීම සඳහා ඇතිවන කල්පනාත් ඒ ගැන ක්‍රියා කිරීම වශයෙන් ඇතිවන නාම රූපපත් වෙන්වෙන්ව පෙනෙන්නට වන්නේය ශබ්ද ශ්‍රවණාදීෙහි ඇතිවන නාම රූපත් එසේම හොඳින් wen wen වී පටන් පෙනෙන්නට වන්නේය. එයින් වඩා හොඳින් ඝන සංඥාව දුරු වී සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය පැහැදිලි වී ආත්ම සංඥාව දුරවන්නේය. කෘත්‍ය ඝණය එක් එක් సంతානයක බොහෝ නාම රූපය උපදිතී උපදින උපදින සෑම නාම රූප ධර්මයක් විසින්ම යම්කිසි කෘත්‍යයක්ද සිදු කරනු ලැබේ. සෑම නාමයකටම සෑම රූපයකටම අයත් වෙන් වූ කෘත්‍යයක් ඇත්තේය. එක් ධර්මයකට අයත් කෘත්‍යයක් සිදු කිරීමේ සමත්කමක් තවත් ධර්මයකට නැත්තේය. එක් సంతානයක උපදිනා අනේක ප්‍රකාර නාම රූපයන් විසින් සිදු කරන එකිනෙකට වෙනස් වූ කෘත්‍යයන්හි යම්කිසි අන්‍යෝන්‍ය සම්බන්ධයක්ද ඇත්තේය. ඒ සම්බන්ධය නිසා විදර්ශනා ඥානය දියුණු කර නැති සාමාන්‍ය ජනයාට ඒ ඒ කෘත්‍ය සිදු කරමින් උපන් අනේක නාම රූප ධර්ම එක් දෙයක් හැටියට වැටහෙන්නේය. එක් දෙයක් හැටියට වැටහීමය ආත්මය හැටියට වැටහීමය යන අනේක නාම රූපයන් ආත්මය නැමැති එක් දෙය හැටියට වැටහීමට හේතු වන අන්‍යෝන්‍ය සම්බන්ධය ඇත්තා වූ නාම රූපයන්ගේ කෘත්‍ය සමූහයට කෘත්‍ය ගණය යයි කියනු ලැබේ. නාම රූපයන්ගේ කෘත්‍යෝ නම් දැකීම, ඇසීම, ශරීර අවයවයන් හැකිලවීම, දිගු කිරීම, එසවීම, පහත් කිරීම ආදී හුය. යම්කිසි වස්තුවක් චක්කු ප්‍රසාදයේහි හෙවත් ඇසෙහි ගැටෙයි. ගැටුණු දේ අනුව චක්කු ප්‍රසාදයෙන් දර්ශන චිත්තය ඇති කරනු ලබයි. චක්කු විඥාන නම් වූ ඒ දර්ශන චිත්තය රූපේ දකි. වර්ණ රූපයය චක්කු ප්‍රසාදයේය දර්ශන චිත්තයේය යන මේ තුනෙන් සිදු කරන කෘත්‍ය තුන ඒකාබද්ධව ඇතිවන බැවින් ධර්ම විභාග දැකීමට නොසමත් පුද්ගලයාට චක්කු විඥාණය චක්කු ප්‍රසාදේ යන නාම රූප ධර්ම දෙක ආත්මය නැමැති එක් දෙය හැටියට වැටහෙයි. එයින් ඔහු මම දකිමිය දක්නේ මමය යයි වරදවා සිතයි. චක්කු ප්‍රසාද චක්කු විඥාන වර්ණ යන මේවාට අයත් කෘත්‍යයන්ගේ බද්ධ භාවය කෘත්‍ය ගණයයි. එනම් දැකීමක් සම්පූර්ණ වන්නේ සම්පටිච්චන සම්තිරණ වොත්තපන ජවන යන නම් වලින් කියන තවත් බොහෝ සිද්ධ එකතු වීමෙනි. ඒවා ගැන කිව්වත් අභිධර්මයේ නූගතුන්ට නොවැටහෙන බැවින් ඒවා ගැන මෙහි සඳහන් නොකරන ලදී. ශබ්දය සෝත ප්‍රසාදයේහි ගැටෙයි. සෝත ප්‍රසාදය ඒ ශබ්දය අනුව සෝත විඥාන නම් වූ ශ්‍රවණ චිත්තය ඇති කරවයි. ශෝත විඥානය නම් වූ ශ්‍රවණ චිත්තයේ ශබ්දය අසයි. හෙවත් ශබ්දය දැනගනී. ශබ්ද සෝත ප්‍රසාද සෝත විඥාන යන මොවුහු විසින් සිදු කරන සෝත ප්‍රසාදයේ ගැටීමය ඇස්වීමය ඇසීමය යන කෘත්‍ය තුනේ බද්ධභාවය ඒවා වෙන් වශයෙන් නොදක්නා බැවින් සෝත ප්‍රසාද සෝත විඥාන දෙක අසන්නා වූ මම හැටියට වරදවා තේරුම් ගනී. සෝත ප්‍රසාදයේ ගැටීම සෝත විඥානයේ ඇති කරවීමය. ශබ්දය දැනීම යන මේ කෘත්‍යයන්ගේ බද්ධභාවය කෘත්‍ය ගණයේය. ගඳ දැනීම, රස දැනීම, හැපීම් දැනීම සම්බන්ධයෙන්ද ඇත්තා වූ කෘත්‍ය ගණය කියන ලද ඒවායේ අනුසාරයෙන් සිතාගත යුතුය. කල්පනා කිරීම හෙවත් ඒ ඒ අරමුණු වලට සිත යොමු කිරීම විතර්ක චෛතසිකයේ කෘත්‍යය. යමක් ඇති හැටියට දැන ගැනීම ප්‍රඥා චෛතසිකයේ කෘත්‍යය. දක්නා රූපාදී හොඳ ගතිය ආස්වාදනය කිරීම සුඛ වේදනාවේ කෘත්‍යය. අරමුණු වල නරක ගතිය ආස්වාදනය කිරීම දුක් වේදනාවේ කෘත්‍යය. අරමුණේ මධ්‍යම භාවය විඳීම උපේක්ෂා වේදනාවේ කෘත්‍යය. සිත ප්‍රබෝධ කරවීම ප්‍රීතියේ කෘත්‍යය. අරමුණට ඇලුම් කිරීම ලෝභයේ කෘත්‍යය. අරමුණට විරුද්ධ වීම ද්වේෂයේ කෘත්‍යය. අනුන්ගේ සම්පත් නොයවසීම ඉරිෂියාවේ කෘත්‍යය. පවට ලැජ්ජා නොවි, බිය නොවි, එඩිතර වීම අහිරික අනෝතප්පයන්ගේ කෘත්‍යය. පවට ලැජ්ජා වීම හිරියේ කෘත්‍යය. පවට බය වීම ඔත්තප්පයේ කෘත්‍යය. පැහැදීම ශ්‍රද්ධාවේ කෘත්‍යය. අනුන්ගේ සැපයට කැමැතිවීම මෛත්‍රියේ කෘත්‍යය. අනුන්ගේ දුක ගැන කම්පා වීම කරුණාවේ කෘත්‍යය. මෙතකින් කියන ලදුවේ නාම ධර්මයන්ගේ කෘත්‍ය වලින් එක්තරා කොටසකි. කියන ලද්දා වූ නොකියන ලද්දා වූ අනේක ප්‍රකාර කෘත්‍යයන් සිදු කරන නාම රූපයන් වෙන වෙනම ඉපිද ඒ කෘත්‍ය සිදුකොට වෙන වෙනම බිඳී යන නමුත් වෙන්වෙන් වශයෙන් නාම රූප ධර්ම තේරුම් ගැනීමේ ශක්තිය නැත්තා වූ සාමාන්‍ය ජනයාට පෙනෙන්නේ එක సంతානයක ඇතිවන්නා වූ ඒ නාම රූප කෘත්‍ය සියල්ලම ආත්මයය කියාත් මමය කියාත් සලකන එක් දෙයකින්ම ඒ කෘත්‍ය සියල්ලම සිදු කරන්නාක්සේය. ඔවුහු දකින්නේත් මාය අසන්නේත් මාය ගඳ දැනෙන්නේත් මාය කල්පනා කරන්නේත් මාය කරුණු තේරුම් ගන්නේත් මාය සැප විඳින්නේත් මාය දුක් විඳින්නේත් මාය මදහත්ව ඉන්නේත් මාය ප්‍රීතිවන්නේත් මාය ඇලුම් කරන්නේත් මාය කිපෙන්නේත් මාමය. අනුන්ගේ යහපතට විරුද්ධ වන්නේත් මාය. ලැජ්ජා නොවන්නේත් මාය. බියපත් නොවන්නේත් මාය. ලැජ්ජිත වන්නේත් මාය. බියපත් වන්නේත් මාය. පැහැදෙන්නේත් මාය. මෙත් කරන්නේත් මාමය. කරුණා කරන්නේත් මායයි වරදවා සිතති. මෙසේ අනේක කෘත්‍යයන් එක්තේකින් එක්තැනකින් සිදුවන්නාසේ පෙනෙන පරිදි කෘත්‍යයන්ගේ බද්ධභාවය කෘත්‍ය ගණයයි. යෑමෙහිදී ඇතිවන යාමට උත්සාහ කරන සිතය එක් පයක් එසවීමට උත්සාහ කරන සිතය ඉහළට එන පයෙහි රූපයෝය එස වූ පය ඉදිරියට යැවීමට උත්සාහ කරන සිතය පායෙහි ඉදිරියට යන රූපයෝය පාය බිම තැබීමට උත්සාහ කරන සිතය පායෙහි පහළට ඉපදී යන රූපයෝය යන මේවා වෙන්වෙන් වූ කෘත්‍ය ඇත්තෝය නාම රූප විභාග සලකා ගැනීමට නොසමත් සාමාන්‍ය පුද්ගලයන්ට ඒ සියල්ල එක් දෙයක කෘත්‍යක්සේ පෙනීමට හේතු වන පරිදි ඒ කෘත්‍ය සමූහයේ බද්ධභාවය කෘත්‍ය ගණයේය කෘත්‍ය ගණයෙන් වැසීමෙන් ඒ ඒ කෘත්‍ය සිදු කරන නාම රූපයන් වෙන් කරගත නොහැකි වීමෙන් ඒ නාම රූප සියල්ලම එක්කොට යන්නේ මා යයි වර්ධවා තේරුම් ගනිති අනිකුත් සියලුම ක්‍රියා සම්බන්ධයෙන්ද කෘත්‍ය ගණය කියන ලද්දට අනුව සලකා ගත යුතුය ආරම්මන ඝණය නාම ධර්මයෝ යයි කියනු ලබන චිත්ත චෛතසිකයන් විසින් ගන්නා වූ චිත්ත චෛතසිකයන්ට හසුවන්නා වූ පරමාර්ථ වූද පරමාර්ථ නොවූද ස්වභාවයෝ ආරම්මන නම් වෙති ආරම්මන යන වචනේ තේරුම චිත්ත චෛතසිකයන් විසින් අල්ලා ගන්නා දෙය යනුයි. ಜಾති වශයෙන් අරමුණු ඒ ඒ කොටස ඇතුළු කොට කතා කරන කලෙහි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයයි අරමුණු හයක් ඇති බව කියනු ලැබේ. ලොව ඇති කුඩා මහත් වස්තුවල රූපාරම්මණය යයි කියන වර්ණ ධාතුව ඇත්තේය. එබැවින් ලොව ඇති රූපාරම්මන මෙතෙක් යයි කවර ආකාරයකින්වත් පමන නොකළ හැකිය. ශබ්දාදී අරමුණුත් එසේමය. ඒ අරමුණු ගනිමින් උපදිනා සිද්ද අරමුණු සේම ඊතා බොහෝය. එහෙත් අරමුණු ಜಾති අනුව සිත් එකතු කොට කතා කිරීමේදී චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන මනෝවිඥානයයි සිත් හයක් ඇති බව කියනු ලැබේ. වෙන්වෙන් වූ ආරම්මණයන්ගේ වශයෙන් කියතහොත් අප්‍රමාණ චක්කු විඥානයෝ වෙති. සෝත විඥාන ආදී හූද එසේම අප්‍රමාණ වෙති. අනේක ආරම්මණයන් ගනිමින් එක් సంతානයක ඇතිවන අනේක ප්‍රකාර නාමයන් විදර්ශනා ඥානය නැති වුන්ට ආත්මය නැමැති එක් දෙයක්සේ වැටහෙන්නේය. ආරම්මණයන්ගේ වශයෙන් අනේක ප්‍රකාර නාමයන්හි ඇති එක් දෙයක්සේ පෙනීමට හේතු වන බද්ධභාවය ආරම්මන ගණය නම් වෙයි. යෝගාවචරයන්ට විදර්ශනා කරන සමයේහි රූපය ආත්මය නොවන බවද වේදනාව ආත්මය නොවන බවද සංඥා සංස්කාර විඥානයන් ආත්ම නොවන බවද ඒවායින් පිටත ආත්මයක් නැති බවද පෙනෙන්නේය. එහෙත් මමය මමය යන සංඥාව ඔවුනට නැවත නැවත ඇති වෙයි. එයට හේතුව මේ ඝන හතරය. ආත්ම දිට්ඨිය නැති කරනු පිණිස මේ ඝන හතර හොඳින් තේරුම්ගෙන ඝන සංඥාව දුරවන තෙක්ම භාවනා කළ යුතුය. ඝන 4 පිළිබඳව සෑහෙන විස්තරයක් මේ තාක් ලිපි වූ කිසිම පොතකට ඇතුළු වී නැති බැවින් මේ ලිපිය සැපයීමට පිටු 100ක් 200ක් ඇති පොතක් ලියන තරමට මහන්සි ගන්නට සිදුවිය. බුරුම රට රැන්ගොන් නුවර ප්‍රධාන සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානයේ නිකුත් කර ඇති සතිපට්ඨාන භාවනා පොත මේ ලිපිය සැපයීමට අපට බොහෝ උපකාර වූ බව ප්‍රීතියෙන් සඳහන් කරමු.